දැන් මෙතන ප්‍රශ්නයම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පටිච්ච සමුප්පාදය තුලින් විග්‍රහ කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඉතින් මේකම තමයි අපි දැන් නිතරම කියුවා විවිධ ක්‍රම වලින් පෙන්වෙත් මේ ටික තමයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක හට ගන්නකොට අපි ලෝකයේ ප්‍රිය කරන්නේ මේ ටික මුල් කරගෙන. ඒ රූප මුල් කරගෙන මේ රූපයන්ගේ ප්‍රියමනාපයක් අප්‍රියමනාපයක් තියෙනවා. මේ යම ප්‍රියමනාපද ඒක බලාපොරොත්තු වෙනවා. රූප රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා. මේ රූප මේ ඔක්කොම රූප. ඒ රූපයන් පිළිබඳව යම් කිසි වින්දනයක් අපි විඳිනවා. සසරදී අපි හදාගෙන තියෙන්නේ එහෙම ක්‍රමයක්. ඒ ඒ රූපය අභ්‍යන්තර බාහිර දෙක එකතු කරලා වින්දනයක් ගොඩ නගා ගන්න පුරුදු වෙලා තියෙනවා. එහෙම ක්‍රමයක් තියෙන නිසා ඒ ක්‍රමය අපි අනුගමනය කරගෙන අනන්ත සංසාරයේ පටන් සකස් වෙවි එනවා. වින්දනයේ හද හදා විඳිනවා. එතකොට මේ විඳින්න ගෝචර වෙච්ච රූප මොකද්ද කියලා ඇහැට ගෝචර එකක්ද කන්ට ගෝචර එකක්ද නාසයට දිවට කයට ගෝචර එකක්ද කියලා දකිනවා. අනිදස් අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපගේ තව රූප කොටසක් තියෙනවා. ඒක මේ ඇස කන දිවනාසය ශරීරය කියන ඉන්ද්‍රිය පහට ගෝචර නැහැ. අනිදස්සනයි අපලිගයි. දර්ශනය කරන්නත් බෑ ස්පර්ශ කරන්නත් බෑ. ධම්මායතන පරියාපන්න රූපං. අන්න ධර්මායතනෙටයි ඒකයිති. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝ විඥානං කියනකොට මන කියන එක පිහිටියපු තැනක් තියෙනවා. මනේ ඉන්ද්‍රිය. හිත හට ගැනීමට හේතු කරන්නා වූ වස්තු රූපය කියලා එකක් හට ගන්නවා කර්ම ශක්තියෙන්. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා පටිසන්ධිය ලැබෙන මොහොතේදී හිත හට ගැනීමට හේතු වෙන මූලික පරමාණුවක් හට ගන්නවා. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයයි කෑලි 8යි එතන. ඒකට එකතු වෙනවා ජීවිත රූපය සහ වස්තු රූපය ගන්නකොට හට ගන්න කොටසක් තියෙනවා. ඒක ජීවත් කරන ජීවිත රූපය සහ වතු රූපේ. එතකොට ඒකෙන්ලා 10ක් වෙනවා රූප කලාප 10ක්. ওই ඉස්සෙල්ලා පටිසන්ධියා කලන මොහොතේම හිතක් හට ගැනීමට අවශ්‍ය කරන මූල ධර්මයි. ඔන්න ඕකට තමයි අර ධර්මය වදින්නේ ස්පර්ශ වෙන්නේ. අනිදස්සනං අපපටිකං ධම්මායතන පරියාපන රූපං කියන එක ඒකේ ස්පර්ශ වුණාම මනංච පලිච්ච ධම්මේච උපාදේසි මනෝවිඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකෙන් මනෝ විඥාන පහළ වෙන්න පටන් ගන්නවා. නැත්නම් හිත හට ගන්න පටන් ගන්නවා. මැරිලා නැහැ කියලා දන්නවා. ජීවත් වෙලා ඉන්නා මේ දැනෙනවා නිකන් තේරෙන්න පටන් ගන්නවා. ඒ හට ගන්න මූලික අවස්ථාව. අන්න විඥානය හට ගැනීමේ ක්‍රමය. ඕක හට ගන්නකොට ඒක විතරක් නෙමෙයි හටගන්නේ. වස්තු දශකයේ විතරක් නෙමෙයි. කාය දශක, භාව දශක කියලා තවත් දෙකක් හට ගන්නවා. ඒකලම දැන් මේක හිතා ඉන්නේ මෙයා ගිහලා මව් කුසයක් ඇතුලේ හට ගන්නවා කියලා. මව් කුසයකට යන්නේ ඔය හටගත්තට පස්සේ. ಜಾති වෙලා සංජාති වෙලා ගන්ධබ්බයක් හැදෙනවා. ගන්ධබ්බයට හැඩරුවක් තියෙනවා. සූක්ෂම කයක් තියෙනවා. ඒ ගන්ධබ්බය තමයි ඔක්කාන්තියට යන්නේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා චතුූපපාත ජානීන් ලෝබලා වදාරන වෙලාවේ දැක්ක හැටිත් ඒ වාගේ මේ ඥානය ඇති අනික් කෙනෙක්ගේ ලෝකේ දකින හැටිත් යම් ක්‍රමයකින් විග්‍රහ කරනවා සතරමන් සංධියේක උඩුමහල් තලියකටලා බලා ඉන්නකොට කෙනෙකුට ඒ පාරේ සැරිසරන අය කොහොමද පේන්නේ කඩ වලට ඇතුල් වෙනවා නැන ගෙවල් වලට ඇතුල් වෙනවා ගෙවල් වලින් පිටට වෙන පිට යනවා පාරේ ඇවිද ඇවිද ඉන්නවා තනින් තන ඉඳගෙන ඉන්නවා තවත් ගෙවල් වලට ඇතුල් වෙනවා ඒවෙන් පිට වෙලා යනවා. මෙන්න මේ දකින්නේ කොහොමද? ඒ වගේ මේ චුත වෙන උපදින සත්තු දකින්නවා කියලා. දැන් පැහැදිලි දෙයක් තියෙනවා. ඒතර කොහොමද මේ චුත වුණා නොපෙනී ගිහිලා බඩක පිළිසඳ ගත්තා කියලා ඒක නෙමෙයි මෙතන පෙන්වන්නේ. ඒ ගෙට උපමා කළේ ශරීර. ගෙට ඇතුල් වෙනවා කියේ ශාරීරිය ගොඩනගා ගැනීම ආරම්භය. ගෙයින් පිට වෙනවා කිව්වේ ශරීරය ඇතැල්ලා මරුණාම ඉන් ඉවත් වෙලා යන්නේ. ඉතින් ගෙයක් අර ගෙයක් නොතනා ඉදින්නේ ගෙන් ගියේ දාට ගේ ගින්නති බොලන්නේ කියලා පැරණි කවි හිටන් තියනවා හදලා. කන්දේ ගෙදර නයි දෙයටයි කියන්නේ දිරණ ගෙවල් නුඹ කුමටද හදන්නේ ගෙයක් අර ගෙයක් නොතනා ඉදින්නේ ගෙන් ගියේ දාට ගේ ගින්නති බොලන්නේ ගේ කිව්වේ ශාරීරියේ මුල් කරගෙන. අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිලං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුල කියලා බුදුරජාන් වහන්සේ ලෞතර බුද්ධත්වයෙන් පස්සේ දැක්කා ඕක. ගහකාරකයා දැක්කා ගේ හදන එක නා දැක්කා. එහෙනම් පැහැදිලිවම අදහසක් තියෙනවා මේ ගේ කියලා කිව්වේ ශරීරයට. එහෙනම් ගෙට ඇතුළේ නැය ගෙයින් පිට වෙලා නැය මගේ සැරිසරන අය පාරේ ඉන්න අය දැක්කා වාගේ මේ චුත වෙලා උපදින සත්වයන් යන හැටි දකින්නවා කියලා පෙන්නනවා. ත්‍රිපිටක ධර්මයේ පෙන්ලා තිනවා පැහැදිලිව. එහෙනම් මෙන්න මේ යනකොට ಜಾති සංජාති වෙලා ඉවරයි. සංජාති වෙච්ච එකලා තමයි මේ යන්නේ. සූක්ෂම කායිකයා අද විද්‍යාවත් මේක දැකලා කියනවා පෙන්නනවා. නමුත් අන්තරාභාවයක් නැහැ කියලා කිව්ව කතාවක් වැරදියට අල්ලගෙන අද වෙනකම් මේ තේරවාදී ධර්මයේ තුල අන්තරාභාවයක් පෙන්වන්නේ නැහැ කියලා මෙහෙම කියනවා. පැහැදිලිව පෙන්නලා තියෙනවා. එහෙම තියෙද්දි වච්චගොත පරිබ්‍රාජික අර කුතුහල කුතුහල ශාලා සූත්‍රයේ සූත්‍රයේ විග්‍රහ වෙනවා. වච්චගොත පරිබ්‍රාජික බුදුරන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. ඒ අතර සත්‍යය කුමක් උපාදානය කරමින් ජීවත් වෙනවද? වච්ච මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නැහැ. සත්‍යය තණ්හාව උපාදානය කරමින් ජීවත් වෙනවා කියලා මම කියමි. මේ බුද්ධ දේශනාවකම තියෙන. එහෙනම් අතරක් තියෙන බව පැහැදිලිව පෙන්නලා තියෙනවා. හැබැයි අන්තරා භවය කියලා හිටන් ඔය අද වරද්දාගෙන තියෙන්නේ. කතාවත් උපකරණ කියන අභිධර්ම පොතේ සප්ත ප්‍රකරණයෙන් එකක්. ඒකෙදි එදාර මොග්ගලීපුත්‍රස මහරහතන් වහන්සේ එදා තිබිච්ච වාද බිඳහරින්න ඉදිරිපත් කරපු කාරණයක් තියෙනවා ඔන්න ඔය අන්තරාභවවාදී. හැබැයි අද කියන මේ අන්තරාභව කතාවක් නෙමෙයි එදා කිව්වේ. බිඳහැරලා තියෙන්නේ. ඒ අන්තරාභාවිකයට රූපයක් නැහැ. ඒක රූපත් නෙමෙයි වේදනත් නෙමෙයි සංඥා සංකාර විඤ්ඤා පංචස්කන්ධේ රයිතිත් නැහැ. ඒ අර විතණ්ඩවාදී නැහන විරුද්ධයි කියන හැටි. කාම භවයට රූප භවයට අරූප භවයට ආйти නැහැ. මෙන්න මේ જાති එකක් මේ කියන්නේ කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් තේරවාදී මහරහතන් වහන්සේලා පැහැදිලිව පෙන්වා දෙනවා ඔය කියන જાති අන්තරා භවයක් නෑ කියලා. ඉතින් අන්නේ කරගෙන තමයි අන්තරා භවයක් නෑ කියන වචනේ අද වෙනකන් හිතා ඉන්නේ මේ ගන්ධබ්බය නෑ කියන එකට. ධර්මයේ වරද්දගත්තාම තේරුම් ගන්න බැරුවම ඔය වැහිලා යනවා. ඉතින් ಜಾති සංජාති කියන අවස්ථාවට එනකොට ওই ಜಾති කියන මූලික අවස්ථාව ක්ෂණයක් එනකොටම පටිසන්ධි මොහොතත් එක්කලා මේ අහිපිය ගන්න මොහොතක සිද්ධ වෙලා ඉවරයි ওই ටික. කාය දසක, භාව දසක, වත්තු දසක කියලා පරමාණු තුනක් පූර්ණ කර්ම බලයෙන් පහළ වෙනවා. ඊළඟ ඊළඟ මොහොත එනකොට මේ පංචකලෝ මේ කාම ලෝකේ ජීවත් වෙන පංචකාම ආශ්‍රය කරන එකෙක් නම් ඒ සත්වයා. චක්කු දසක, සෝත දසක, ගාන දසක, જીවහා දසක කියලා. තවත් ওই 10 කොටස් වල පරමාණු හතරක සම්පින්දනයක් එකතු වෙනවා. එකතු වෙලා ඇස කන නාසය දිව කය මන කියන ඔක්කොම සකස් වෙන්න අවශ්‍ය කරන මූල පදාර්ථය සකස් වෙලා ඉවරයි. මෙන්න මෙතෙන්ට ආපුවාම කර්මජ කයයි චිත්තජ කයයි දෙකේ පරිවර්තනයේට අයිති උතුජ කය කියන මේ කායක කාය තුනක සම්පින්දනයක් එනවා. මෙන්න මෙයාට කියනවා ත්‍රිජ කායිකය. බ්‍රහ්මයා ජීවත් වෙන්නේ කල්පගාන ජීවත් වෙන්නේ ත්‍රිජ කායිකත්වයෙන්. සූක්ෂම කයක් දෙවියන්ට පේන්නේ නැහැ ඒ කය. ඒ තරම් සූක්ෂමයි. නමුත් ඕනනම් ගණීවාන කරන්නත් පුළුවන්. අදිෂ්ඨාන කරලා චිත්ත රූපයම වවලා. ඒ බ්‍රහ්මයෙන්ගේ හැටි. ඒ වගේ ත්‍රිජ කායිකව පහළ වෙන ගන්ධබ්බය. මේ ලෝකේ යම්කිසි ගන්ධයක් ආහාර කරගන්නවා. එතකොටම චතුජ කාය වෙනවා. ඒ කියන්නේ ආහාරජ කය හැදෙනවා. හැබැයි සූක්ෂමයි. මෙන්න මේ සූක්ෂම කාය කියට කියනවා ගන්ධබ්බය. දැන් මේ හැදිලා තියෙන හැදෙන ආකාරය තමයි මේ කිව්වේ. ඒ ගන්ධබ්බය තමයි ගන්ධබ්බාවක් අන්තිය හොන් තියලා ගැබකට ඔක්කාන්තියට යන්නේ. අන්න ඒ ගන්ධ ගන්ධබ්බය ගැන තමයි කිව්වේ. ගෙට ඇතුල් වෙලා අය, ගෙයින් පිට වෙන අය, මග සැරිසරන අය කිව්ව ඔන්න ඔය ගන්ධබ්බයට. ඉතින් බුදුදහමේ පැහැදිලිව මේවා දේශනා කරලා තියෙනවා නමුත් වැහිලා තියෙන්නේ. ඉතින් හරියට ඔක තෝරා ගන්න ඕනේ. ඉතින් ওই ගන්ධබ්බය තමයි සකස් වෙනකොට අපි පාපයක් කරපුවාම පාපයේ විඳින්න ඒකට ගැළපෙන දෙන සකස් වෙන්නේ. ගන්ධබ්බය විතරක් නෙමෙයි, ඒ ආධ්‍යාත්මිකයි සූක්ෂම පැත්ත. ඉතින් අපි කරන කර්මයට අනුකූලව විපාක විඳින්න හේතු වන ලෝකයක් ওই කර්ම ශක්තියෙන් හටගන්නා වූ ශක්ති විශේෂේ නිදහස් කරනවා උතුජ රූප පරම්පරාව බාටපත් කරලා. ඔන්න ඔතන තමයි අනික හොයාගන්න බැරි තැන. බාහිර ලෝකේට කර්ම ශක්තියෙන් හටගන්නේ නැහැ කියලා තියෙන විස්තරය තෝරා ගන්න බැරුව ඉන්නවා. බාහිර බාහිර කර්ම ශක්තියෙන් හටගන්නේ මේ කර්මයත් එක්ක හටගන්න සත්ව කියන ස්ථානයේ තමයි හෘදයේ වස්තු රූපය ඇසුරු කරගෙන කර්මජ රූප හටගන්නේ. ඒක හරි. හටගන්න හටගන්න කර්මජ රූප කියන්නේ අදි වේගවත් කාන්දාම් බලයක්. ඒක විහිදවනවා. අපි කියන ඉතින් චිත්ත කිරණ විහිදෙනවා කියලා. අන්නේ විහිදෙන ශක්තිය තමයි බාහිර ලෝකයේ උතුජ රූප වශයෙන් පිට වෙන්නේ. ඇහැපිය ගහන මොහොතක්වත් ඒකේ කර්මජ බලයේ මේ කර්මජ කියන සත්‍යනේ කර්මයෙන් ජනිත කරන එක විතරයි කර්මජ කියන්නේ. ඒ රූපේ යම්කිසි කර්ම ශක්තියකට අනුකූලව නිස්පාදනය වුණා නම් ඒ දෙයට අනුකූලව ක්‍රියාත්මක වෙන උතුජ රූපයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකට යම්කිසි ශක්තියක් ආවේනික කියලා අපි ඔකට කියන න්‍යාත්‍තික ශක්තිය ඒකේ ආවේනික වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක ක්‍රියාත්මක වෙනවා. ඒ දේ නිස්පාදනය කරන්න සූසුතෙන්ට ගිහිල්ලා ඇදිලා ඒ කාන්දමක් වෙලා ඇද මුළු ලෝකෙම එකම කාන්දමක්. ගැළපෙන දේ ගැළපෙන දේ ඉහිලා විහිදිලා පැතිරලා හිටන් පිහිදලා එහෙම හැදෙන ක්‍රමයක් තියෙනවා. මේ විශ්වයේම එකම කාන්දාම් ගුලියක්. කර්මජ කාන්දාම් ගුලිය ප්‍රධාන වශයෙන් තියෙන්නේ සියලු සත්වයින්ගේ. ඒ සියලු සත්වයින්ගේ කර්මජ කාන්දාම් ගුලිය හැදෙන්නේ ඊට අනුකූලව ඒ සත්වයින්ගේ හිතට අනුව. හටගත් විඥාණයන්ට අනුකූලව. ඒ නාම රූප දෙපැත්තේ පහළ වෙන ප්‍රත්‍ය වෙන ආකාරයට සකස් වෙන්නේ. ඒකෙන් තමයි කර්ම විපාකයක් විඳින්නේ. කවදාවත් අපිට කර්මයකට විපාක විඳින්න මේ බාහිර ලෝකයේ සම්බන්ධයක් නැත්නම් ක්‍රමයක් නැහැ. නමුත් ඒක බාහිර ලෝකයේ දෙයකින්ම තමයි මතුවලා එන්නේ. මේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත ලෝකයේ ස්වභාවිකයමයි අපි කර්ම විපාකයක් විපාකයක් විඳින්න. අවශ්‍ය පසුතලය හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒවට අවශ්‍ය කරන දේවල් විවිධ ක්‍රමෙන් හැඩතල හැදෙනවා. ඒක හැදිච්චට සම්බන්ධ වෙනවා. නැත්නම් හදාගෙනම නිෂ්පාදනය වෙනවා. ආනන්තරේ පාප කර්මයක් නම් ස්ථානයේ නිෂ්පාදනය කරගෙනමයි නැగిලා ඉන්නේ. ඉතින් එහෙම ක්‍රමයක් තියෙනවා. ඉතින් යනුවක තෝරා ගන්න හරි ගැඹුරුයි. එතකොට යම්කිසි රූපයක් නිෂ්පාදනය වුණා නම් අපි වින්දන බලාපොරොත්තුවක් ආස්වාද බලාපොරොත්තුවක් තියාගෙනයි මේ සතර සැරිසරන්නේ. මුළු නිෂ්පාදනයේ මුලක් තියෙන්නේ ආස්වාදයෙන් නම් අවිද්‍යාව තෘෂ්ණා දෙක. ඒක තමයි මුල. ওই අවිද්‍යාව තෘෂ්ණා තියෙන තාකල් අවිද්‍යාවේ නිගමනයේ හැමිදේම වටිනවා කියන අදහස දෙන එක. තෘෂ්ණාවේ ස්වභාවය වටිනාදී අල්ලාගෙන බදා ගන්න එක. නිෂ්පාදනය කර ගන්නවා ඒක ඇලෙන එක. වටිනවා කියන දෘෂ්ටියේ ගිහින ඇලුම් කරනවා. අවිද්‍යාව තෘෂ්ණා එතන ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි මූල. ඉතින් ඒක හටගත්තාම මොනවද පටන් ගන්නෙ? මනවලන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ පහේම ආස්වාද විඳින්න. ඒකට අවශ්‍ය රූප ආවාසයයි. රූප නැති දෙනේ ආස්වාදයේ ගොඩනගා ගන්න බෑ. ආස්වාද වින්දනේ වේදනාව ගොඩනගින්නේ නැහැ. එහෙනම් ගොඩනගින්න ඇහැ තියෙන්න ඕනේ. ඇහැට ගෝචර රූපයක් තියෙන්න ඕනේ. ඒතර තමයි මනවඩන්නා වූ මනවඩන රූප ආස්වාදයේ විඳින්න අවශ්‍යදී නිපද වෙන්නේ. ලස්සන කියන එක නිපද වෙලා ඉන්නේ. නැන්නා ලස්සනක් ලෝකේ පහල කරන්න හිතේ බෑ. ලස්සන දකින්න නම් ඇහැයි රූපයයි දෙක තුලින් නැගෙන ප්‍රතිචාරයක් ඕනේ. අන්න ඒක මුල් කරගෙන තමයි ලස්සන කියන එකක් ලෝකේ වටහා ගන්න දෙන්න ඉන්නේ. ඒ වගේම කණයි ශබ්දයයි කියන දෙක නැත්නම් මිහිරි ශබ්දයක් මිහිරි නාදයක් නේ කියලා හිතෙන් වටහා ගන්න බෑ. හිතට අදහස දෙන්න මුල් වෙන මූල ධර්මයක් තියෙනවා. ඒ තමයි කනට ගෝචර කරන මනවඩන ශබ්ද. ඒ වගේ නාසයට ගන්ධයක් ගෝචර කරන තමයි හරි සුවඳයිනි කියලා අපි ප්‍රියමනාප ගාන ආස්වාදයක් විඳින්නේ. දිව තියෙනවා බාහිර රසයක් තියෙනවා දිව රසක් නැහැ බාහිර දේ රසක් නැහැ. ඒ බාහිර රස ධාතුව දිවට ගෑවෙනකොට තමයි රස තෘෂ්ණාවක් ඇති කරලා හරි ආසාවක් ඇති කරන්නේ. හරි මිහිරි රසයන්නේ. අන්නේ වින්දනය කරන්න අවශ්‍ය කරනා වූ දේ තියෙනවා මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා දේ නිස්පාදනය කරලා දෙනවා. ඔය ඇස කන දිවනාසය ශරීරය කියන ඉන්ද්‍රියංගේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ඔක්කොම රූප. ඔය රූපයන්ට රූපය කර්ම ශක්තියෙන් එකතු කරනවා. නිසා විඥානයේ පච්චේ ජාතයි පසුව පහළ වෙනවා. විඥාණයට හේතු වෙන්නා වූ ඇස රූපේ කන ශබ්ද ආදී පුරේ ජාතයි මුලින් පහළ වෙනවා. ඔක හරි ගැඹුරු තැනක්. ඇහැට රූපයේ ඝට්ටණය වුණාම ඒ මොහොතේම කොච්චර ඉක්මන් වෙලා සිද්ධ වුණත් ඒ මොහොතම පොඩ්ඩක් මාත්‍රයක් හරි පහුවිලා තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. ඉතින් චක්කු විඥානයේ පත්‍ය ජාතයි. සෝත විඥානයේ පත්‍ය ජාතයි. පත්‍ය ජාත කියන්නේ පසුව උපදිනවා කියන එකයි. විඥානේ උපදින්න හේතුවක් තියෙනවා මේ රූප. විඥානේ ඉපදුන්නේ නැත්නම් වේදනා කියන එක උපදින සෙනහක් නැහැ. මොකද විඥානයේවත් විඥානික චිත්ත කියන මූලික අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ චිත්ත කියන අවස්ථාව තුළ හිත සමග එකට උපදින හිත සමග බිඳින ඒ වගේම හිත ගන්න අරමුණ ගන්න ඒක වස්තුව කියලා හිත ලැබුව යම් වස්තුවක පිහිටියා නම් ඒ වස්තුවම ඇසුරු කරන ඔය කියන කාරණා හතරකින් යුක්තයි මේ චෛතසික ධර්ම. මේන් පිටස්තරව චෛතසික ධර්ම පහළ වෙන්නේ නැහැ ලෝකේ. චෛතසික ධර්මයන්ගේ ස්වභාවය ඒකයි. එහෙමනම් වේදනා කියලා කියන්නේ චෛතසිකයක්. ඒ රූප මුල් කරගෙනමයි වේදනා කියන චෛතසිකය පහළ වෙන්නේ අර විඥානය තුල. ඒතර සංඥා චෛතසිකයක්. වේදනා චෛතසිකය සංඥා චෛතසිකයක්. රූපයන්ගේ ඝට්ටනේ මුල් කරගෙන වේදනා සංඥා හට ගන්නවා. චේතනාව චෛතසිකය සංකාර කිව්වේ ඒකට. සංකාරات හට ගන්නවා. විඥානත් නාම ධර්මයක්. චෛතසික පිටපු චිත්ත. එහෙනම් වේදනා සංඥා සංකාර විඥාන කියන හතර නාම ධර්ම හටගන්නේ මොකක් නිසාද? කර්ම ශක්තියෙන් රූපයන්ගේ ඝට්ටනේ සිද්ධ කිරීම නිසා. දැන් එහෙනම් මේකේ මුල කොතනද? මේ රූපයන්ගේ ඝට්ටනිය සිද්ධ කරගෙන යනකොට කර්ම ශක්තියේ ක්‍රියාදාමයට සම්බන්ධ වෙලා අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් පටන්ගෙන වෙන ක්‍රියාදාමයේ ප්‍රතිඵලය තමයි ওই වින්දනයේ මුල් කරගෙන හටගන්න නාම ධර්ම හතර වේදනා සංඥා සංකාර විඥාන එහෙනම් යම්කිසි දවසක ඒ පිළිබඳ චන්ද රාගය දුරු වුණොත් එහෙම උපාදානිය දුරු වෙනවා මේ ස්කන්ධ පහ පිළිබඳව රූපස්කන්ධ වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කියන මේ ස්කන්ධ පහ පිළිබඳව යම් කිසි චන්දරාගයක් ඇද්ද ඒ චන්දරාගය නිසා කියන උපාදානස්කන්ධ ස්කන්ධ නිකම්ම ස්කන්ධ වෙන්නේ නැහැ ඒතර උපාදානස්කන්ධ වෙනවා උපාදානස්කන්ධ පහක් තියෙනවා නම් පංච උපාදානස්කන්ධයේ තියෙන තාක්කල් ගොඩ නැගින තාක්කල් අපිට නවත්තන්න බෑ සසර ගමන හැදි හැදි උපාදානයේ භව වෙනවා භවයෙන් ජාතිය වෙනවා ඒ ඒ ක්‍රමයට දිගටම එනවා. ඉවරෙන් ඉස්සෙලා නැවත ගොඩ නගනවා. ඒක තමයි ඒ ක්‍රමේ. ඒතර ඉතින් අපි ඒක දකින්න ඕනේ. මොනවා හරි යම් කිසි සිද්ධියක් අපිට මතකයට ආවොත් ප්‍රියමනාප සිද්ධියක් මතකයට ආවොත් අපි ඉතින් දකින්න මේකේ රූපය මොකද්ද? මේ රූප රූපයක්ද? සද්ද රූපයක්ද? ගන්ධ රූපයක්ද? රස රූපයක්ද? මේ මුල්ලුනේ. ඒ කාරණේ අපි බලන්න ඕනේ. එතකොට අපි දකිනවා මේ රූපය මොකද්ද කියලා. එතකොට මේකෙන් දැනුනේ සැපයක්ද දුකක්ද මධ්‍යස්ථයක්ද ඊළඟට කල්පනා කරලා බලනවා. එතකොට දකිනවා මේ සැප වශයෙන් හරි දුක් වශයෙන් හරි මධ්‍යස්ථ වශයෙන් හරි. ඒක වැටෙන්නේ වේදනා ස්කන්ධයට අර්ග රූපස්කන්ධයට. එතකොට බලනවා මොකද්ද ඇති වුණ හැඟීම? ආකාරය මොකද්ද? ඒ රූපාකාරයේ කොහොම එකක්ද? සද්දාකාරයේ මොකද්ද? ඉතින් ඒක විවිධ ශබ්දාකාර හඳුනා ගන්නවා. විවිධ රූපාකාර හඳුනා ගන්නවා. ඒ හඳුනාගන්නේ ඔක්කොම සංඥා ස්කන්ධයට. ඉතින් ඔවා ප්‍රියමනාප වශයෙන් ඇලීම් වශයෙන් හරි අප්‍රිය අමනාප නම් ගැටීම් වශයෙන් හරි එතන මධ්‍යස්ථ වශයෙන් හරි ඒව ඇසුරු කරගෙන ඉඳ හිතක් එනවා. ඒ වතුර පවතින්න. ඒ හිතෙන් ඒවා බලනකොට සංකාර කියන චේතනා ගොඩ නැගෙනවා. යලි යලි ඒක බලන්න හිතෙනවා. යලි යලි ඇසුරු කරන්න හිතෙනවා. හිතෙන හිතන ගානේ හිත ගොඩ නැගෙනවා. හිත ගොඩනගන යමකින්ද ඒකට කියනවා හිත තන නිසා චේතනා. නැන සංඛාර. අනේක ගොඩනගනකොට සංඛාර ස්කන්ධයට අහු වෙනවා. ඉතින් ওই ටික මොකේද දැනෙන්නේ? විඥාන ස්කන්ධය. දැනෙනකොට ඒ සියල්ලම රූප දැනෙන්නේ, වේදනා දැනෙන්නේ, සංඥා දැනෙන්නේ, සංඛාර දැනෙන්නේ විඥාන ස්කන්ධයට. ඒතර මෙතන පංචස්කන්ධය ගොඩ නැගුණා. එහි යම් ප්‍රියමනාපිය චන්දරාගයක් ඇද්ද? ඒක පංච උපාදානස්කන්ධයක් විද්‍යාමානව කියලා දකින්න ඕනේ. ඉන් පංචස්කන්ධයේ ගොඩ නැගෙනකොට උපාදානස්කන්ධයයි භයානක. උපාදානස්කන්ධය නිසා මොකද වෙන්නේ? උපාදානයෙන් භවයටයි භවයෙන් ජාතියටයි හේතු වෙලා නැවත සසර ගමනට හේතු වෙනවා. ඉතින් උපාදානයේ බිඳහරින්න ඕනේ පංචස්කන්ධේ විපාකස්කන්ධේ. ඒ විපාකස්කන්ධේ දැන් ලැබිලා තියෙනවා. අතීත භවයේදී හටගත්ත අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන මෙන්න මේ කාරණා ටිකෙන් මතු කර දුන හේතු ශක්තිය ප්‍රත්‍ය වේලා විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන විපාක ස්කන්ධයක් දැන් පහල කරලා තිනා මේ සවිඥානික ශරීරය කිව්වේ මේකට. අන්න ඒ ටිකයි මේ තියෙන්නේ. ඒතර මෙන්න මේ කියනවා මේ මේ සවිඥානික ශරීරයට අර විදියට සම්බන්ධ වෙනවා අර රූපස්කන්ධය ඉඳලා හිටන් ආපු විපාකස්කන්ධය මේක සම්බන්ධ වෙනවා. ඒ විපාකය නිසා නැවත නැවතත් අපි කර්ම රැස් කරගෙනවා. ඒ කියන්නේ නැවත වාරයක් අර අපි ඉස්සෙල්ලා ගත්ත විදිහටම අවිජ්ජා සංකාර තණ්හා උපාදාන බව මේ නිස්පාදනය කරනවා. ඒක නිස්පාදනය කළොත් මේ භවයෙන් චුත වෙනකොට ඊළඟ භවයක ප්‍රතිසන්දීට අවශ්‍ය කරන්නා වූ ශක්තිය ආයි නිපදවලා. ඕක අනන්ත සංසාරයේ පටන් කරගෙන එන නිසා සසර ගමනක් හැදිලා අත්බැවින් අත්බැවට පරිවර්තනය වෙවි වෙනවා. ඕක යම් දවසක නැවැත්තුවා නම් අවිද්‍යාව මේ සංහා නැවැත්තුවා නම් එතකොට අවිද්‍යාව මේ මේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන බව ඇති වෙන්නේ නැතුව යනවා. එතකොට නැවත වාරයක් මතු ප්‍රතිසන්දියට හේතු වෙන විඥාන නාම රූප සලආති ස්පර්ශ වේදනා පහළ වීම ආරම්භ වෙන්නේ නැහැ. උදා වෙන්නේ නැති නිසා නිරෝධයි කියනවා. ඒක නිරෝධ නම් භව නිරෝධ නම් ජාති නිරෝධයි. ඒ ආසාව ආසාව නැහැ කියන්නේ නැවත ඔය කියන අවිද්‍යාව නැත්නම් ලෝකේ වටිනවා කියලා නිගමනය කරන්නේ. තෘෂ්ණාව නැත්නම් මේ ලෝකෙට ඇලුම් කරන්නේ නැහැ කිසි දෙයකට. වටින් නැත්නම් ඇලුම් කරන්නේ නැත්නම් හිතෙන් කයෙන් වචනයෙන් බලාපොරොත්තු කරන කඩයිතු නැහැ සංකාර නැහැ. ඒතර අවිද්‍යාව සංකාර තණ්හා නැහැ උපාදානත් නැහැ බැඳීමත් නැහැ. අවිද්‍යාව අවිද්‍යාව සංකාර ඒතර මේ තණ්හා උපාදාන භව කියලා හිතන හදන්න කර්ම භවයේ. දැන් කර්ම භවයට කරුණු රැස් කරන්නේ භව නිරෝධයි. භවයේ උදා නැතුව ගියා. භව නිරෝධේ නිවන. නැවත වාරයා ඉන් එහාට ගෙනියන්නේ නැහැ. ගමන අවසానයි. ඒකයි ක්‍රමී. ඉතින් පංචස්කන්ධයේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඇහෙන් රූපයක් දැක්ක ගමන් හරි ලස්සනයි නේ කියලා හරි කැතයි නේ කියලා හරි බයින්ඩ හරි ආසාවෙන් ඇලුම් කරන්න හිතක් එනකොටම දැක්කේ රූපේ එතින් දකින්න ඕන විදිහට. වින්දනය වුණේ වේදනාව. හඳුනාගත්තේ සංඥාව. මේ හිත නැවත නැවත බලන්න හිතක් ගොඩ නැගුවේ සංකාර. මේ දැනෙන්නේ ඔක්කොම දැනෙන්නේ විඥාණයට. විඥාණයට දැනෙන ආකාරය ටික තමයි මේ රූප වේදනා සංඥා සංකාර කිව්වේ. මේ පංචස්කන්ධයම උපාදාන කළොත් මට භවයක් එනවා, භවයෙන් ජාතියක් එනවා, මට ජාතියෙන් මිදීමක් නැහැ, ජරා මරණයෙන් මිදීමක් නැහැ. ওই ටික දැක්ක ගමන් සංවර භාවය එනවා. ඉන්ද්‍රිය සංවරය කරන හැටි. එහෙනම් ඇහැ සංවරයි, කන සංවරයි, නාසය, දිව, කය ඔක්කොම සංවර වුණා නම් මනස සංවර වෙනවා. සංවරට එන්නේ සීලං කියලා සීලේ පිහිටනවා. ආර්ය ධර්මයට අනුකූල ප්‍රඥාවෙන් නම් ඒ සීලිය හැටගත්තේ. ඊට අනුකූල සමාධිය ලැබිලා මහා ප්‍රඥාව වතින් මාර්ගඥානෙ පහළ වෙනා ඵලී ලැබනවා ඉතින්. ඒකයි ක්‍රමී. තේරුණ නැත්නම් පස්සේ තවත් අහලා විස්තර කරගන්න.